සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දීවතා සද්දම්මං මුනි රාජම්ස සුනන්තු සග්ග මොක්ඛදං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 සද්ධාවන්ත කාරුණික පින්නතුනි ධර්ම දේශනාව සඳහා මාතුකා ස්ථානයේ තබා ගන්නට යෙදුනේ ශබ්ද ආර්ය ධනේ සඳහන් වන සූත්‍ර පාඨයක්. පින්නතුනි සාමාන්‍ය ලෝකයේ පොහොදුන් ලෝකයේ අපට අත්‍යවශ්‍ය මූලිකම දෙයක් තමයි මුදල්. අපි රැකී ආරක්ෂා කරන්නේ ගොවිහිරතන් ගොවිතැන් කරන්නේ වෙලහෙන දාම් කරන්නේ ඒ වගේ නොයේක් නොයේක් කටයුතු කරන්නේ මේ මුදල් සපයා ගන්නට. මොකද මුදල අපි නැහැ කියලා කිව්වට මුදල් නැතුව අපිට මුකුත් කරන්න බෑ. බොහෝ අය කියනවා මුදල් නැති දෙයක් නැහැ. ඔතේ ඇති දෙයක් නෑ තමයි. නමුත් පින්නතුනි ඔය අත්ංගේ ඔය ලෞකික ජීවිතය ගතකරන අත්‍යවශ්‍ය දේ තමයි මුදල, ධනය. ඒ සඳහා තමයි අපි ප්‍රධාන වීර්යයෙන් හැම වෙලෙම කටයුතු කරන්නේ. මුදල් තිබුණොත් ඕනම දෙයක් කරන්න පුළුවන්. Tamanta සැපසේ ජීවත් වෙන්න පුළුවන්. අද කාලේ නම් පින්නතුනේ මුදල් වලට කරන්න බැරි දෙයක් නැති තරම්. උගත්කම වුණත් ගන්න පුළුවන් මුදල් තියෙනවා. එහෙමනම් මේ ආර්ය විනයේ හැම දෙයක්ම කරන්න පුළුවන් මෙන්න මේ සත්‍යාරය ධනය කෙනෙකුට තියෙනවා නම්. ඒ නිසා මේ ආර්ය ධන හත පුංචි දෙයක් නම් නෙවෙයි. නිවන සාක්ෂාත් කරගන්නට බොහෝම උපකාරක ධර්ම හතක් හැටියට මේ සත්‍ය ආර්ය ධනය සඳහන් කරන්න පුළුවන්. එහෙමනම් දැන් පින්නතරට තේරෙනවා මේ අත්ංගව ජීවිතවලට මුදල් තියනවා නම් ඕනම දෙයක් ශ්‍රද්ධාවන්තයෙකුට සම්පීකම් කරන්න ඒ වගේම සැපසේ ජීවත් වෙන්න මුදල් තමයි ප්‍රධාන දේ අන්න ඒ වගේ තමයි මේ ශාසනය තුළ ඕනම දෙයක් කරන්න පුළුවන් මෙන්න මේ ආර්ය ධන හත තියෙනවා ඒ ආර්ය ධන හත හතෙන් පින්නතුනේ පළවෙනි ආර්ය ධනය තමයි සද්ධා ධන සද්ධාව මේ ශ්‍රද්ධාව ගැන නම් මේ පින්නතල ඕන තරම් බනහලා තියෙනවා නේද? නමුත් පින්නතුනි මේ ශ්‍රද්ධාව නැතුව නම් අපට ගමනක් නැහැ කියන එක අපේ හිතේ කටින්ම අපි තියාගන්නට ඕන. මොකද සෑම කුසල ධර්මයකටම මූලික වෙන්නේ මේ ශ්‍රද්ධාව. ඒකනේ අපි දැන් බණ කියන්න කලින් පින්නතුන් ආමන්ත්‍රණය කළේ ශ්‍රද්ධාවන්ත පින්නතුනි කියලා. මොකද ශ්‍රද්ධාව නැතුව එතනින් එහාට හිතන්න දෙයක් නැහැ. එහෙමනම් මේ ශ්‍රද්ධාව කියන එක පින්නතුලා හොඳින් දන්නවා. ශ්‍රද්ධාව කියලා කියන්නේ මොකද්ද? ශ්‍රද්ධාති තථාගතස්ස බෝධි. බුදුරජාණන් වහන්සේගේ අවබෝධයේ පිළිබඳව තියෙන ප්‍රසාදය තමයි ශ්‍රද්ධාව ශ්‍රද්ධාව කියලා කියන්නේ. ඒතර බුදුරජාණන් වහන්සේගේ අවබෝධයේ පිළිබඳව ප්‍රසාදය ඇති වෙන්න නම් අපි බණ අහන්න ඕනේ. ධර්මයේ කියවන්න ඕනේ. ධර්ම සාකච්ඡා කරන්න ඕනේ. ධර්මයේ පිළිබඳව යම් යම් ගැටලු තියෙනවා නම් ඒවා निराකරණය කරගන්න ඕනේ. කොටින්ම කිව්වොත් හොඳ විසරදෙක් බවට පත් වෙන්න ඕනේ. එහෙමනම් මෙන්න මේ උතුම් ශ්‍රද්ධාව පින්නතුනේ අපට මහා පහුරක් වෙනවා. මේ සසර කතරෙන් එතර වන්නට. එතකොට දැන් අපි මෙතනදී විශේෂයෙන් හිතට ගන්න ඕන දැන් මේ බුද්ධ ප්‍රතිමාව දැකීමෙන් අපිට ප්‍රසාදයක් ඇති වෙනවා. බුදුරජාණන් වහන්සේ වදාළ එකත් කුසලයක් දසනානුත්තරියනේ. හැබැයි උන්වහන්සේ වදාළේ නියම ශ්‍රද්ධාව කියලා කියන්නේ උන්වහන්සේගේ අවබෝධයට පැහැදීමමයි. බුදුරජාණන් වහන්සේ වක්කලි ස්වාමීන් වහන්සේට වදාළේ වක්කලි මාව දකින්න ඕන නම් ධර්මයේ දකින්න. දැන් පින්නතුනේ බටහිර රටවල් වල මේ ධර්මයේ පිළිබඳව කියවලා මේ ධර්මයේ හොයාගෙන ඉන්නේ මේ බුද්ධ ප්‍රතිමාව දැකලා නෙවෙයි. ඒ අය දකින්නේ ධර්මය. ධර්මයේ තුලින් බුදුරජාණන් වහන්සේ දැක්කොත් ඒ ප්‍රසාදේ ලේසියෙන් ගලවන්න බෑ. දැන් අපි හිතන්නට ඕන අපිට මේ බුද්ධ ප්‍රතිමාව දැකලා ප්‍රසාදයක් ඇති වෙනවා කියලා මේක අපේ ලොකු ආසනාවක්. මොකද ඒක අපිට පුංචි කාලේ ඉඳලා අපේ අම්මා තාත්තගේ ඉඳලා අපිට ලැබිච්ච ආభాසය. එහෙම අමතර වාසනාවක් ලැබෙනවා කියලා කියන්නේ ඒකත් පුංචි දෙයක් නෙවෙයි. හැබැයි බුදුරජාණන් වහන්සේ වදාළේ තථාගතයන් වහන්සේගේ අවබෝධය තමයි අපි පහදින්න ඕන. මොකද රූපයට පැහැදුනොත් රූපේ වෙනස් වෙනකොට පැහැදීම නැති වෙලා යන්න පුළුවන්. මේ ලෝකේ ඕනම දෙයක් එහෙමයි. හැබැයි ගුණයට පැහැදුනොත් ඒක ලේසියෙන් ගැලවෙන්නේ නැහැ. දැන් බලන්න අපේ බුදුරජාණන් වහන්සේගේ ගුණය ගත්තහම මොනතරම් ගුණ සමුදායක් තියනවද නේද? දැන් අපි නවාරහදී බුදු ගුණ වලින් ගත්තොත් උන්වහන්සේ රහසින්වත් පවු නොකළ නිසා සියලුම කෙලෙස් නැති කරපු නිසා අරහං. පරෝපදේශ රහිතව මේ ධර්මය අවබෝධ කළා. කාගෙන්වත් ඇහුවේ නැහැ නේද? සම්මා සම්බුද්ධ. සියලුම විද්‍යාවන් දැනගෙන ඒ විද්‍යාවන් තුල ජීවත් වුණා. ලෝකයේ බොහෝ දෙනා ඔය නොඑක් නොඑක් බහුවිද්‍යාව දැනගත්තට ජීවිතේ ඒ තුන ගලපගන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේම නෙවෙයි සැබෑම විද්‍යාව දැනගෙන විද්‍යාව තුළ ජීවත් වුණා. විද්‍යාකරණ සම්පන්න. සුන්දර ගමනින් සුන්දර නිවනට වැඩම කළා. සුන්දර ගමන කියන්නේ මේ ලාලිත්‍යයට යන ගමනක් නෙවෙයි. අපි ගමන කියලා කියන්නේ අපි දරුවෙකුට කියන පුතා ඔයාගේ ගමන, ඔයාගේ මාර්ගය ඉතර හොඳ නැහැ කියලා වැඩිහිටු අවවාද කරනවා. ඒ ළමයා ටිකක් නරක ගමනක් යනවනම් වැඩපිළිවෙල නරකයි නම් අපි කියන ඔයාගේ ගමන එච්චර හොඳ නෑ කියලා. මෙතන සුන්දර ගමන කියලා කියන්නේ වැඩපිළිවෙල ඉතාම සාර්ථකයි. සුන්දර ගමනින් සුන්දර නිවනට වැඩම කළා. සුගතෝ. සියලුම ලෝකයන් අවබෝධ කරගෙන ඒ ලෝකෙන් එතර වුණා. එතකොට පින්නතුනේ පංචස්කන්ධ ලෝකයේ ඇතුළු සියලු ලෝකයන් උන්වහන්සේ අවබෝධ කළා. ඒ විතරක් නෙවෙයි උන්වහන්සේ එතනින් ඈතර වුණා. ලෝකවිතු. ඒ වගේම দমনය කරන්න අමාරු ඕනෑම කෙනෙක්, මිනිසයන්, දෙවියන්, යක්ෂයන් හැමෝම দমনය කළා. අනුත්තරෝ පුරුෂ ධම්මසාරති. දෙව් මිනිසුන්ට සාත්‍රුන් වහන්සේ සත්තා දේව මනුසානම් ඒ වගේම මේ පරම ගාම්භීර චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන අන්නයට අවබෝධ කෙරෙවුවා. බුද්ධ මේ සියලු බුදු ගුණ දරා ගන්න උන්වහන්සේ භාග්‍යවන්තයි භගවා. මේ විදිහට පින්නතුනි හොඳට නවාරාදී බුදු ගුණ සිහි කරන කෙනෙකුට විශාල ප්‍රසාදයක් භාගතුන් වහන්සේ කෙරෙහි ඇති වෙනවා. ඊළඟට අපට උන්වහන්සේගේ අවබෝධය කිව්වහම සීලය ගන්න පුළුවන්. සීලය නැතුව පින්නතුනේ අපට මේ නිවන් ගමන සාක්ෂාත් කරගන්න බෑනේ. ඒ උන්වහන්සේගේ සීලය ගැන ගත්තොත්. උන්වහන්සේට තිබිච්ච සීලයට හා සම කරන්න පුළුවන් සීලයක් මේ තුන් ලෝක ධාතුවේ කාටවත් තිබුණේ නැහැ. අන්න ඒකයි උන්වහන්සේ අතිශීලයෙන් යුක්තයි කියලා කියන්නේ. දැන් බලන්න ඒක මුදලට ඔප්පු වෙන තැනක් තමයි බුදුරජාණන් වහන්සේ ලෝතුරා බුද්ධරාජ්‍යයට පත් වෙලා බැලුවනේ මට ගුරුවරයෙක් අවශ්‍යයි. බලන්න මේ පරිපූර්ණ පුද්ගලයෙකුගේ තියෙන ඒ නිහතමානිකම උන්වහන්සේ බැලුවා මේ ගුරුවරයෙක් නැතුව ඉන්න එක මහ දුකක්. ඉතින් ගුරුවරයෙක් වුණාම සීලයෙන්, ගුණයෙන්, නුවණින්, තපසින් වැඩි හිතියෙක් වෙන්න බෑ. උන්වහන්සේගේ සීලයට සමකරන සීලයක් තියා ගව් ගාන කෑති ඉන්න කෙනෙක්වත් හොයාගන්න බැරි වුණා. උන්වහන්සේ මොකද කළේ? තමන්ම අවබෝධ කරගත්ත ධර්මයේ ගුරුවරයා හැටියට තබා ගත්තා. මෙතනින් ඔප්පු වෙනවා බුදුරජාණන් වහන්සේගේ සීලයට සමාන සීලයක් තියෙන කෙනෙක් මේ තුන් ලෝක ධාතුවේම නැහැ. ඊළඟට උන්වහන්සේගේ සීලය ගැන හිතනකොට විනය පිටකය හදාරපු කෙනෙකුට පින්නතුනි බුදුරජාණන් වහන්සේගේ සීලය ගැන පුදුම හිතෙනවා. ඒ ශික්ෂාපද ගත්තාම හරිම පුදුමයි. මේ ඉජි පැනේකෝ වගේ. දැන් බලන්න මේ රට මේ රට නෙවෙයි ඕනම රටක් පාලනය වෙන නීති මාලාවක් තියෙනවානේ. ඒකට අපි කියන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කියලා. ඉතින් ඒ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හැටියට තමයි රට පාලනය වෙන්නේ. කාලයක් යනකොට ඉතින් මේවා මේ නීති පරණ වෙනවා, නීති අලුත් කරනවා. ඒකට කියන ව්‍යවස්ථා සංශෝධනය කියලා. දැන් අපිත් ඔය කරන්නේ දැන් 21 වෙනි සංශෝධන කියක් යන්නේ ඒවා ඉතින් ලෝකෙ කොහෙත් කරනවා දැන් බලන්න ලෝකේ පැරණිම ව්‍යවස්ථාව තියෙන අපට බුද්ධ පුත්‍රයන් වහන්සේලා වන අපට ඒක 2600ක් විතර පරණයි එතකොට මේ විවස්ථාව පිළිතුරු හරිම පොදුමයි මේක මොනම සංශෝධනයක්වත් වෙලා නැහැ අද වෙනකම්. ඒක තමයි හරි පුදුමේ. මොනම සංශෝධනයක් නොවුනත් කිසිම භික්ෂුන් වහන්සේ නමකට රිංගලා යන්න තථාගතයන් වහන්සේ ඉඩක් තියලා නැහැ. දැන් බලන්න මේ ශික්ෂාපද පනවන කාලේ මේ විදුලිය තිබුණේ නැහෙනි. මේ අන්තර්ජාලය තිබුණාද නැහෙනි. මේ තාක්ෂණ දිනුව තිබුණාද නෑනේ නමුත් පින්නතුනි අපි සමහර දාට ස්වාමීන් වහන්සේලා ධර්ම සාකච්ඡා කරනකොට විනය පිටකයේ පිළිබඳව සාකච්ඡා කරනකොට පුදුම හිතෙනවා හරියටම ඊයේ පැනෙවුවා වගේ තමයි ශික්ෂාපද. ඒ තරම් අලු. ඒක හරි පුදුම දෙයක්. ඒ විනය පිටකේ පරිශීලනය කරනකොට තේරෙනවා අනේ උන්වහන්සේ නම් උන්වහන්සේගේ සීලයට සමකරන සීලයක් මෙලා ලෝක ධාතුවේ කාටවත් නැහැ. හැම දෙම පින්නතුනේ මේ විනය පිටකේ තියෙනවා. මේක නැති දෙයක් නැහැ. සාමාන්‍ය දාන වෙනදීම සම්බන්ධව මේ සිවුරු පෙරවීම සිවුර පිළිබඳව කුක්ෂේනාසන පිළිබඳව දායකයන්ට පිළිපදින්න ඕන විදිහ මේ හැම දෙයක්ම තියෙනවා. අපි උදාහරණයක් ගත්තොත් දැන් මේ සිවුර මේ සිවුර කපන්න ඕන විදිය කියලා තියෙනවා. මේක මහන්න ඕන විදිය කියලා තියෙනවා. දැන් මහනකොට මේ සිවුරට අවශ්‍ය අංග තියෙනවා. ඒ අංග ඔක්කොම සම්පූර්ණ වෙන්න ඕන. උදාහරණයක් හැටියට කියනවනම් මේ සිවුරේ තියෙනවා පින්නතොලේ ජංගය පට දෙක කියලා පට දෙකක්. පුංචි අඟල විතර පුංචි පට දෙකක් තියෙනවා. ඒ පට දෙක දිගටම මේ සිවුර දෙපැත්තට අල්ලන්න ඕන. ඒ කියන්නේ බෙල්ල පැත්තට මේ ඒ ඇඳෙන කොටසත් ඒවම කකුල් වල ගෑවෙන කොටසත් අඟලක දිග පටියක් අල්ලන්න ඕනේ සූර මහලා. මම මේ පුංචි උදාහරණයක් කියන්නේ. ඒ දංගය පටිය මෙහෙවි නැත්තම් ඒක සූරක් වෙන්නේ නැහැ. ඇයි බුදුරජාණන් වහන්සේම මේ පටියක් අනුතරවදාලේ? ඒ පටිය අනුදනවදාලේ දැන් මේ සූර පොරවනකොට බෙල්ලේ තියෙන දාඩියට සූර දිය වෙනවා. ඉස්සර අපි පොඩි රෙදි කෑල්ලක් දිගට අල්ලලා තිබ්බොත් ඉස්සෙල්ලම දීවින රෙදි කෑල්ල. ඒක ගලවලා තව පත්‍රයක් අල්ල ගන්න පුළුවන්. සිවුර සවුත් වෙන්නේ නැහැ. ඊළඟට කකුල් දැන් ඇවිදිනකොට කකුල් වලට ගෙවෙන්න පුළුවන් සරංග එහෙම ගෙවෙන්නේ රෙදි එහෙම. ඒ නිසා පටියක් වෙනම පටියක් අල්ලලා තියෙනවා. ඒක ඉස්සෙල්ලා ගෙවෙන්නේ අර අල්ලපු පටි කෑල්ල. ඒක බලන්න ඒ වගේ හැම දෙයක්ම මේක තියෙනවා. සිවුරක් හොදන විදිය, පඳු ගහන විදිය වැඩි ඕනේ නැහැ වැලකට දාන විදිහක් තියෙනවා. සිවුර වැලකට දාන්න කලින් බුදුරජාණන් වහන්සේ වදාරනවා ඇඟිලි දෙකෙන් වැල ඇදගෙන යන්න කියනවා. මොකද අර වැලේ දෝවිල්ලක් මොනවා හරි නරක මොනවා හරි දෙයක් තිබුණොත් අර සිවුර ගෑවෙන්නේ නැහනේ. එතකොට බලන්න ඒ වගේ ශෝක්ෂම හැම දෙම දේශනා කළා කියනවා. දාන වෙන දීම ගත්තොත් හැම දෙයක්ම නසුරුසුරු කාර්කම්. ඔක කැඳ කිරි ආදී බොනකොට සුරුසුරුස් කියලා බොන්න එපා කියන. චපු චපු කාර්කම්. අර පුංචි දරුවන්ට අපි කියනෝනේ අපල් ගෙඩියක් එහෙම දීලා පුතේ චපු චපු කිරි සද්ද හෙන්න කන්න එපා කියන. ඉතින් අපේ බුදු පියාණන් අපිට ඒකත් කියලා කියනවා. නහත්ත නිහිල්ලේකම්. දාන වන්දල අපලව කන්න එපා කියනවා. පත්ත නිහිල්ලේකම්. දාන වන්දල පාත්‍රයට කන්න එපා කියනවා. සාමසේන හත් වෙන පාළිය තාලකම්. ඉඳුල් ලතින් හැඳිගේ රූප විගංගෝ පල්ලන්න එපා කියනවා. බලන්න මම නිකම් පොන්චි උදාහරණයක් කිව්වේ. මේකේ පින්නතුනේ නැති දෙයක් නෑ. අපිට විසුන් වහන්සේට හැටියට ආ මේ විදිහට ඉන්න ඕන මෙන්න මේ විදිහට හිතුවොත් තමයි හොඳ කියලා හිතලා කරන්න දෙයක් නෑ. විනය පිටකේ කරන්න ඕන ටික ඔක්කොම තියෙනවා. එහෙමනම් මෙච්චර ගැඹීර විනයක් අනුදැන වදාලේ උන්වහන්සේගේ අධිශීලය නිසා එහෙනම් ඒ ප්‍රසාදයට පත්වෙච්ච කෙනෙකුට විනය පිටකය හදාරලා බුදුරජාණන් වහන්සේ කෙරෙහි ප්‍රසාදය ඇති කරගත්ත කෙනෙකුට කවදාකවත් බුදුරජාණන් වහන්සේ අත්හරින්න පුළුවන් නෑ ඊළඟට ගත්තොත් ਸਰුවත්නතා ඥානේ පින්නතුනි ਸਰවඥතා ඥානය ගැන කතා කරන්න අපි කවුද? ਸਰවඥතා ඥානය ගැන අපට කතා කරන්න බෑ අපට නෙවෙයි සාරිපුත්‍ර මහරහතන් වහන්සේටත් ඒක කතා කරලා ඉවර කරන්න බෑ. ඒක මහා පුදුම ගැඹිරත්වයක් ඒකේ දැන් පටිච්චසමුපාදය හැම හොඳට කියවනකොට ඉගෙන ගන්නකොට ඇත්තටම පුදුම හිතෙනවා බුදුරජාණන් වහන්සේගේ අවබෝධය. දැන් බලන්න ওই ධම්මපදයේ පුංචි පොත අරගෙන ඔක පෙරලිච්ච තැනකින් හවුච්ච ගාතාවක් කරන් බලන්න තියෙන අර්ථය ගහම්බිර අර්ථය සාරවත් අර්ථය මේ හැම තැනකින්ම ඉස්මතු වන්නේ භාග්‍යතුන් වහන්සේගේ ਸਰවඥතා ඥානය. ඕකට පැහැදිච්ච කෙනෙකුට පුළුවන් ද බුදුරජාණන් වහන්සේ අතාරින්න? බෑ. අන්න ඒකයි බුදුරජාණන් වහන්සේ වදාරන්නේ මගේ අවබෝධය තම පහකින්. අවබෝධයට පැහැදුනොත් කවදාවත් බුදුරජාණන් වහන්සේ අතහරින්නේ නැහැ. අතහරින්න බෑ. ඊළඟට අති ප්‍රඥාව. අති ප්‍රඥාව කියලා කියන්නේ පින්නතුනි දැන් මෙතන ඇති නොයි කෝර්තිකයේ ගුරුවරු ඇති. ඉතින් නොයි නොයි රැකියා කරපුවා ඇති. නමුත් අපේ දක්ෂතා එක කාලයයි පවතින. දැන් අපි මේ බණ කියනවා. අපිට අවුරුදු 75 80ක් ගියොත් මෙහෙම බණ කියන්න බෑනේ. මොකද අපිට මතක නැතිනවා. අපේ තියෙන දැනුම පිරිහිලා යනවා. දැන් මෙතන ඉන්න සමහර ලාට උගන්වන්න හරියම දක්ෂ ගුරුවරු. නමුත් අපිට අවුරුදු 75ක් විතර ගියාට පස්සේ කරන්න පුළුවන්ද? දැන් අමතක වෙලා යනවා. නඩු දිනවන ලෝයස්ලා ඉන්නවා. අවුරුදු 80ක් විතර ගියාට පස්සේ අපි යාට නඩු දෙනවද? එයාට නඩු දුන්නොත් හොඳට හිටියේ නේද? මොකද එයාගේ ප්‍රඥාව පිරිහිලා යනවා. දැන් දක්ෂ වෛද්‍යවරු ඉන්නවා. අවුරුදු 80ක් විතර ගියාට පස්සේ එයාට අපි සැකමත් වෙනවා. අපි කියන්නේ එයාගේ කාලේ ඉවරයි. අලුත් එක්කෙනෙක් ඉන්නවා. අර බලන්න. අපිට වැඩ කරන්න පුළුවන් කාලයක් තියෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේට එහෙම නෙවෙයි. කොච්චර වයසට ගියත් උන්වහන්සේගේ අවබෝධය නම් කවදාකවත් පරිහානියටපත් වෙන්නේ නැහැ. ඒක ඕකටයි අපි පහදින්න ඕන. ඊළඟට බලන්න සාම හොඳ දෙයක් තමයි උන්වහන්සේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න විදිහ. දැන් බලන්න මෙතන බුදුරජාණන් වහන්සේ නමක් එහෙම බණ කිව්වනම් කොහොමද කියන්නේ? මේ ඉන්න මේ ඇත්ත හැමෝටම මේ පොඩි දරුවට පවා මේක අවබෝධ වෙනවා. උන්වහන්සේ හරියටම තාක්කයටම බලලා ඒ ඉන්ද්‍රිය ධර්ම දියුණු කරපු ආකාරය බලලා තමයි උන්වහන්සේ බණ කියන්නේ. දැන් බලන ගොවියෙක් ආවොත් ගොවිකම ගැන කතා කරනවා. ගොවියා නැගිටිනකොට අන්තිමට මාර්ගඵලලාභී. හරක් බලන මනුස්සෙක් ආවොත් හරක් ගැන යහන්නේ මනුස්සයා දන්න දෙන්නේ උඩ පැන පැන කියනවා. හැබැයි නැගිටිනකොට මාර්ගඵලලාභී. උත්තර සූත්‍ර කියනවාද? සංගීතඥ වෙනවා. වාදනය කරන සංගීත භාණ්ඩය ගැන අහනවා. අන්තිමට අවබෝධය කරා යනවා දන්නේම නැහැ. දේශපාලඥයෙක් આવොත් රාජ්‍ය පාලනය ගැන කතා කරනවා. නැගිටින්නේ මාර්ගඵලලාභියෙක් බවට පත් වෙලා. ඉතින් පින්නතොනේ උන්වහන්සේ චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධ කරපු විදිහ හරි පුදුමයි. එහෙමනම් අපි ඒවට පැහැදුනොත් පින්නතොනේ ඒක ගලවන්න බෑ. දැන් මේ හැමෝම ගන්න කතාවක් මම කියන්නම්. මෙතන පුංචි දරුවෝ පවා දන්නවා. ඒ කතාව තමයි කිසා ගෞතමගේ කතාව. මේ හැමෝම දන්නවා නේද? මම මේක නැවත කියන්නේ මේකේ ලොකු මනෝවිද්‍යාවක් තියෙනවා. දැන් බලන්න මේ අම්මගේ දරුවා මැරුණා. මේ අම්මා මේක බාරගත්තේ නැහැ. වෛද්‍යුරු ළඟට අරන් යනවා. මගේ දරුවා කතා කරන්නේ නැහැ, hina වෙන්නේ නැහැ, කිරිබොන්නේ නැහැ. ළමයා සූපත් කරලා දෙන්න. වෛද්‍යරු ළමයා බලලා කියන දා මැරිලා. අම්මා පිළිගත්තේ නැහැ. අන්තිමට එක මිනිහෙක් බැලුවා මේ අම්මා උමුතු වෙලා ඉන්නේ. කිව්වා අන්න හොඳ වෛද්‍යවරයෙක් ඉන්නවා ජේතවනාරාම ගිහින් හම්බෙන්න කියලා. මේ අම්මා මේ දරුවත් අරගෙන බුදුරජාණන් වහන්සේ ළඟට ආවා. ඇවිල්ලා දරුවා ශ්‍රීපාද පත්ම මූලයේ තියලා මේ අම්මා කියනවා භාගතුන් වහන්සේ මගේ ළමයා නාවෙන්නේ නැහැ, කිරිබුන්නේ නැහැ, කතා කරන්නේ නැහැ. මේ ළමයා හොඳ කරලා දෙන්න. භාගතුන් වහන්සේ ටිකක් නිශ්ශබ්ද වෙනදලා වැඩේ බාරගත්තා. බලන්න පිනතුනි මෙතන තියෙන මනෝවිද්‍යාව උන්වහන්සේ දැක්ක මැරිච්ච දරුවෙක්. නමුත් වැඩේ බාරගත්තා. දැන් මේ අම්මා හිටියේ ඍණාත්මක පැත්තේ. මේ අම්මා ඩිංගක් එක පියවරක් ඉස්සරහට තිබ්බා මේ වෛද්‍යවරයා මගේ දරුවා බාරගත්තා. දැන් හිතන්නකෝ මේ අත්තන්ගේ දරුවෙක් හැම රෝහලකින් ප්‍රතික්ෂේප කරනවා මේ ගෙදර අරන් යන්න. මෙයා බේරන්න බෑ. කවුරු හරි වෛද්‍යවරයෙක් කියන හොඳයි මම බාර ගන්නම් කිව්වොත් ඒ දමෝපියන්ට ලොකු අසසිල්ලක් දැනෙන්නේ නැහැ. දැනෙනවා. අන්න බුදුරජාණන් වහන්සේක තමයි එතන කළේ. ළමයා බාරගත්තා. අම්මට ටිකක් සැහැල්ලුවක් දෙනුනා නේ. හැම තැනින්ම ප්‍රතික්ෂේප කරපු ළමයා මේ මේ වෛද්‍යවරයා බාරගත්තානේ. ටික වෙලාවක් කාලය දුන්නා. කාලය දීලා බුදුරජාණන් වහන්සේ ලෙඩා පරීක්ෂා කළා. අන්න දෙවිනි පියවර දැන් අම්මට සතුටුයි. ආ මගේ දරුවා හොඳ කරන්නයි මේ බලන්නේ. තව ටිකක් ඉස්සරහට දැන් අම්මා ආවා. ඊළඟට පින්නතුන් ඔන්න දැන් බුදුරජාණන් වහන්සේ ටිකක් ඉවසලා ටික වෙලාවක් කාලය ගත කරලා මේ අම්මට කියන නැගණිය පොඩි බෙහෙතක් ඕන. දැන් තවත් ටිකක් ඉදිරියට ආවා. අනේ මේ වෛද්‍යවරයා නම් හරි හොඳයි. කිව්වා ස්වාමීනි කියන්න ඕන බෙහෙතක් මම ගේන්නම්. තව ටිකක් කාලය ගත්තා. කාලය අරගෙන කිව්වා නැගන්නේ ඒ බෙහෙත තමයි අප ටිකක් ඕන. මේ අම්මට හරි සතුටුයි. ඉන්දියාවේ අබෝන තරම් තියෙනවා. දැන් මේ අම්මා මොකද කරේ? මේ ළමයා වඩාගෙන දැන් අබ ගේන්න දුවන්න හදනවා. භාගතුන් වහන්සේ කියන්නේ මේ පොඩ්ඩක් නවතින්න. හැබැයි ඔය අබ ටික ඕන කවුරුත් නොමලගේකින් කිව්වා. මැරිච්ච නැති ගෙදරකින්. මේ අම්මට ඒකත් ප්‍රශ්නයක් නෙවෙයි. දැන් බලන්න මෙතන පියවරවල් කීයක්ද? මුලින්ම ලෙඩා බාරගත්ත ඒක අහගෙන හිටියා. ලෙඩා බාරගත්තා. ලෙඩා පරීක්ෂා කළා. බෙහෙතක් ඕන කිව්වා. අබ ටිකක් ඕන කිව්වා. අන්තිමට කිව්වා හැබැයි කවුරුත් නොමළගේ කි. දැන් බලන්න මෙතන ලොකු මනෝවිද්‍යාවක් නැද්ද? තියෙනවා. දැන් මේ අම්මා අර හිටපු තත්ත්වෙන් සම්පූර්ණ වෙනස් වුණා. දැන් ගියා පළවෙනි ගෙදරට අබ ඉල්ලුවා. අබ හම්බුණා. ඇහුවා මේ ගෙදර කවුරු හරි මැරිලා ඉන්නවද? අනේ අපේ සීයා මැරුණා නම් එහෙනම් එපා. දෙවෙනි ගෙදරට ගියා අර විදිහම ආච්චි මැරිලා අම්මා මැරිලා තාත්තා මැරිලා දුව මැරිලා පුතා මැරිලා කවුරු හරි කෙනෙක් මැරිලා. මම හිතන විදිහට මේ අම්මා ගෙවල් 100කටවත් යන්න ඇති. මෙයාට සංක්‍රියවම තේරුණා මේ මරණය කියන එක කාටත් පොදු දෙයක්. මගේ දරුවට විතරක් උරුම දෙයක් නෙවෙයි. දැනගත්තා මේ දරුවා මොකද ඒ වෙනකොට ළමයා හොඳටම සීතල වෙලා අයිස් කැටේ වගේ අම්මට තේරුණා දැන් ළමයා මැරිලා අම්මා මොකද කරේ දරුවා ගිහිල්ලා දැම්මා සොහනට දාලා බුදුරජාණන් වහන්සේ ළඟට ආවා චතුරාර්ය සත්‍ය අවබෝධ කළා. ඒ අම්මා තමයි රෝක්ෂ චීවර ධරණ භික්ෂුණීන්ගෙන් අග්‍රතානාන්තරේ ලැබපු ඉසాగෝතමී මහා තෙරණින් මහන්සිය. බලන්න මට හිතෙන දෙයක් තමයි දැන් එහෙම අම්මා කෙනෙක් අපි ළඟට ආවොත් අපි කොහොම කියයිද? අනේ නෑනේ ඕක තමයි ස්වභාවය හිත හදාගන්න කියලා කියයි. හැදෙනවද? නමුත් මේ අම්මා බලන්න මේ අම්මගේ හිත හදපු විදිහ බුදුරජාණන් වහන්සේ. ඉතින් මේ වගේ කතා එකක් දෙකක් තුනක්ද මේ ත්‍රිපිටකේ පරිශීලනය කරනකොට හිතා ගන්න බෑ. උන්වහන්සේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න විදිහ. ඉතින් මේවා ගැන හිතනකොට බුදුරජාණන් වහන්සේ අතහරින්න බෑ. ඊළඟට මේ ශ්‍රේෂ්ඨ ප්‍රතිපදාව සත්‍ය බෝධිපාක්ෂික ධර්ම ගැන හිතන කෙනෙකුට තේරුම් ගන්න කෙනෙකුට බුදුරජාණන් වහන්සේගේ අවබෝධය පිළිබඳව පුදු වෙනවා. එහෙමනම් මෙන්න මේ ශ්‍රද්ධාව ඇති කරගන්න මේ බුදුරජාණන් වහන්සේගේ අවබෝධය පිළිබඳව ප්‍රසාදය ඇති කරගන්නම ඕන. එහෙනම් ඒ ශ්‍රද්ධාව පින්නතුලට තියෙනවා. තව තවත් මේ ශ්‍රද්ධාව අර දැල්විච්ච පහනක් නොනිවා පවත්ව ගන්නවා කි. බොහෝම ගෞරවයෙන් මේ ශ්‍රද්ධාව ආරක්ෂා කර ගන්න ඕනේ. ශ්‍රද්ධාව නැත්නම් මෙයන්ට මෙහෙම බණ කියන්න බෑ. බණ අහන්නත් බෑ. ඒ වගේම අපට මහානදම් පුරන්න බෑ. දන් දෙන්න බෑ, සිල් රකින්න බෑ. මොනම දෙයක්වත් කරන්න බෑ ශ්‍රද්ධාව නැත්තම්. ඒක සාපයක් තියෙන්න බෑ. එහෙමනම් මේක මහා ධනයක්. ඒක තමයි සත්හාරය ධනයන් කියන්නේ පළවෙනි ධනය. දෙවැනි ධනය තමයි සද්ධා ධනං සීල ධනං. පින්නතර සීලය කියන එක පින්නතර දන්නවා. සීලය කියලා කියන්නේ කයයි වචනයයි දෙකේ සංවරයට. මෙන්න මේ ශික්ෂණය මෙන්න මේ හැදිච්චකම මේක නැතුව මේ නිවන් මඟ යන්න පුළුවන් කමක් නැහැ. රජ කාලේ බොහෝ අය අලුත් අලුත් බණ කියවෙනවනේ. නොයි කනු ශාසනා කරනවා නිවන මේ මේ බොහොම සමීපේ පෙන්නනවා. ඒ වගේ දේශනා මම අහලා තියෙනවා මේ සීලය ඕනේ නැහැ කියලා කියනවා. පින්නතුණිය හොඳට මතක තියාගන්න සීල සමාධි ප්‍රඥා. මේක තමයි ත්‍රිපික්ෂාව. දැන් මේ අපි ඉන්න ගොඩනැගිල්ලේ අත්තිමාරමක් නැත්තම් නිකම්ම පොළවේ හැදුවා නම් මේක තියෙන්නේ නැහැ. අත්තිමාරමක් තියෙන්නම ඕන. අන්න ඒ වගේ තමයි මේ නිවන් මාගේ පදනම තමයි සීලය. සීලයක් නැත්තම් සමාධියක් නැහැ. සමාධියක් නැත්තම් ප්‍රඥාවක් නැහැ. එහෙනම් සීලවන්තකම අත්‍යවශ්‍යයි. සීලය ඕන නැත්තම් ධර්මස්කන්ධ 84000න් ධර්මස්කන්ධ 21000ක් විඩංගු කරලා අද ග්‍රන්ථ වශයෙන් තියෙන පාරාධිකා පාළිය, පාතිත්‍ය පාළිය, තුල් ඒ වගේම මහා වග්ග පාළිය, තුල්ල වග්ග පාළිය, පරිවාර පාළිය කියන මහා ග්‍රන්ථ ගොඩක තියෙන්නේ ශීලයේ ගැනමයි, විනය ගැනමයි. එහෙමනම් එහෙම විනයක් දේශනා කරන්නේ නැහැ. විනය අවශ්‍ය නැත්තම් එහෙමනම් පින්නතුනේ සීලය කියන එක අත්‍යවශ්‍යයි. එතකොට දැන් පින්නතුල තේරුම් ගන්න ඕන මොන තරම් දන් දුන්නත් අපායෙන් ගැලවෙන්න බෑ. දන් දීම තුළින් සැප ලැබෙනවා ඒක සැබෑව. හැබැයි අපායෙන් ගැලවෙන්න පුළුවන් කියලා ධර්මයේ කොතනවත් නැහැ. තාමේ. දැන් පින්නතුල දැකලා ඇති ওই සමහර බොහෝ සත්‍යවල වල බල්ලෝ හදනවා. දැන් බලන්න මේ බල්ලා වෙනුවෙන් මොන තරම් මාසයකට මම අහලා තියෙනවා බර ගාණක් වියදම් කරනවා. උට කෑම වෙනම විදිහට උනාවන්න වෙනම කෙනෙක් ඉන්නවා. උට ගාන සැම්පූ වර්ග, සබන් වර්ග ඒවා වෙනම වියදමක්. ඌ ඇවිද්දවන්න ඕන. උට බෙහෙත් මාසිකී ඒ බෙහෙත් දෙන්නත් දෙන්න ඕන. පුදුමාකාර වියදමක් ලක්ෂ ගාණක් වෙනවා මාසෙකට. ඒතරෝට හැම සම්පතක්ම ලැබෙනවා. සැප ලැබුණට පින්නතුනි ඉපදිනා ඉන්න තිරසං අපායි. දන් දුන්න හින්දා ලැබෙනවා. හැබැයි සිල් රැකපු නැති නිසා සුගතියක් නැහැ. එහෙනම් අපි සුගතියක් අපේක්ෂා කරනවා නම් අනිවාර්යයෙන්ම මේ සීල ශික්ෂාව ආරක්ෂා කරන්න ඕන. දැන් මේ පින්නතුලාට ශික්ෂාපද පහයිනේ තියෙන්නේ පන්සිල්. ඇත්තටම මේ පංචිල් ගැන කියනකොට පින්නතන මේ රටේ මන් දන්නේ පංචිල් ගැන තරම් ධර්ම දේශනා මං මං හිතන්නේ එච්චර කරේ නැතු ඇති. නේද? දැන් බලන්නකෝ පාරවල් වල ඒ දවස්වල මම දැක හරියට තියෙන බැනර් දාලා තියෙනවා. පංචිල් සුරක්ෂිත සමාජයක් බිහි කරමු කියලා. දැකලා ඇති නේද? ඔය බැනර් එක දාන මිනිස්සු මොකද කොහොමද දාන්නේ ඔක? ඒක දාන්නේ දීගෙන. ඒක තමයි ඒකේ ස්වභාවය. එතකොට බලන්න නිකන් මේ මහා අමුතු නාටකයක් පංචේ. එහෙමනම් මේ පංචිල් ආරක්ෂා කරන්න හොඳම ක්‍රමයක් තියෙනවා. ඒකට පින්නතුනේ මේ පහම බදා ගන්න එපා. විවේකීව ඉඳගෙන මම මේ කියන්නේ සමත්යක් හැටියට මෙතනින් අය පංචිල් රකින්න ඇති. නමුත් සමත්යක් හැටියට සිල් රකින්න එක හරියම අඩුයි. එහෙමනම් මේක හොඳටම ජීවිතයට පත්‍යම් කරගන්න ක්‍රමයක් තියෙනවා. ඒ සීලයේ ආනිසංශ දැක දැක මේක කරන්න ඕන. දැන් බලන්න මේ කරන වැඩේ ලොකු මුලාවක් නේ. මේ කරන්නේ තුරුණවන්ත කරන මුලාවක්. ඒ එහෙම කියන්නේ. ඇයි ඉතින් හොඳට බුදුරජාණන් වහන්සේ ධර්මයේ මහා සංඝයා තුන් වතාවක්ම සරණ යනවා. සරණ ගිහලා බොරු ටික සමාදම් වෙනවා. සමාදම් වෙච්ච ගමම්ම කඩනවා. දැන් බලන්න ඔය උසෝඩක ඔය එක එක සමිති වල මගුල් ගෙදර මල ගෙදර මේ හාමුදුරුවෝ දැද්දලා පැදලා පන්සිල් දෙනවා. මිනිස්සු එවෙලෙම සමාදම් වෙනවා එවෙලම කඩනවා. එතකොට බුදුරජාණන් වහන්සේ ධර්මයේ සංගයා එකපාරක් නෙමෙයි ද්විතියම්පි තතියම්පි කියලා තුන් පාරක්ම සමාදන් වෙලා තමයි කඩන්නේ. දැන් හිතලා බලන්න. එහෙමනම් අපි කරන්න ඕන මේකයි. සිල් රකින්න ඕන නම් ඉස්සර තමන් විවේකීව බලනවා. මේ ශික්ෂාපද පහෙන් අවංකව මට රකින්න පුළුවන් මොකක්ද? අපි හිතමු දැන් මේ පහෙන් ආ මට පුළුවන් සත්තු මරන්න නැතුයි. ඔන්න ඒක විතරක් සමාදම් වෙනවා. සමාදම් වෙලා දැන් ඔන්න දැන් හොඳට ඒක ආරක්ෂා කරගෙන ඉන්නවා. එතකොට පින්නතුනේ සතෙක් මරන්නේ දැන් මේක මේ ලොකු පැලැන්ති නොඑක් දෙනා මේක හැම කෙනෙක්ම හොඳට තේරුම් ගන්න ඕනේ මම මෙහෙම කියන්නේ මේක චූටි දෙයක් වගේ පේන්නේ නැති මම මේ ළඟදී දවසක සාල සේනාසනික ආරණ්‍යක දායක සභාවේ සභාපති කෙනෙක් හම්බුණා මට. මම හව ඔබතුමා ඉතින් සිල්ලකින්වත්. අනේ ඉතින් අපේ අතින් සත්තු හැමරෙනවා. ඉතින් බලන්න සේනාසනය ගැන ඇහුවොත් පුදුම හිතෙනවා. ඒක ගිහි පැත්තේ ප්‍රධාන දායකතුමා කියන සත්තු මැරෙන එක ඉතින් අපේ අතින් වෙනවා. එතකොට බලන්න දැන් අපි මේ පොඩි දෙයක්වත් හරියට කරන්නේ නැන්නේ. එහෙමනම් ඕන දැන් අපි හිතනවා දැන් මට මේකෙන් පුළුවන් මොකද්ද කියලා පහෙන් එකක් බලනවා. ඒක පිළිවෙලක් ඕන නැහැ. අපි හිතමුකෝ දැන් ඕන ප්‍රාණඝාතය කරන්න තුින්න පුළුවන්. යා ඒක විතරක් සමාදම් වෙනවා. ඒක සමාදම් වෙනවා රැයට නිදා ගන්න ගිහිල්ලා උදේට නැගිටලා ඒක සිහි කරන්න ඕනේ. අනේ දැන් මම දැන් දවස් 3 4ක් සතියක් සති දෙකක් මතුරුස්කත් මරුවේ නෑනේ. Tamanට ලොකු සතුටක් ඇති වෙනවා. ඒක පුදුම සතුටක් පින්න තුනේ ඔය සීලයෙන් ලැබෙන සතුට තරම් වෙන සතුටක් නෑ. දැන් ඕක රකිනකොට මම හොඳටම ගන්න දෙයක් තමයි ඕක මාති වෙනවා. ඊළඟ ඊළඟට ඔන්න හිමීට තව ශික්ෂාපදයක් ගැන හිතනවා. එහෙනම් මට පුළුවන් මම මේකත් ආරක්ෂා කරනවා කියලා අර පහෙන් ඔන්න එකක් තව එකක් සම්බන්ධ කරගන්න අපි හිතමු දෙවන එක කියලා. මම ඉදිකට්ටක දෙයක් හොරකම් කරන්නේ නැහැ. ඕකත් අර විදිහටම නිදා ගන්න කියලා හිතනවා. දැන් මම මధుරෙක් මරන්නේ ඉදිකට්ටක දෙයක් මේ විදිහට මම ගේන්නේ මගේ දරුවෝ කිසිම කෙනෙක් පෝෂණය වෙන්නේ හොරකේකින්. හොරකම් කරපු දෙකින්. ඕක මෙනෙහි කරනකොට මහා සතුටක් දැනෙනවා. ඔය විදිහට පින්නතුනේ අවුරුද්දක් විතර යනකොට එක එක එක්කිනාට සමහරවිට මාසෙන් කරන්නත් පුළුවන් මාස 6න් කරන්නත් පුළුවන් අවුරුද්දෙන් කරන්නත් පුළුවන් ඔය විදිහට ශික්ෂාපද පහ ආනිසංස දැක දැක අපි ආරක්ෂා කරන්න පුරුදු වුණොත් පින්නතුනේ ඒ සීලය කවදාකවත් කරන්න බෑ මෙන්න මේ විදිහට මේ සීලය අපට ලොකු පිළිසරණක් රැකවරණයක් එනිසා මේ ධන අතුරෙන්. මොකද දැන් සල්ලි තියනවා නම් කරන්න බැරි දෙයක් නැහැ. ඒ වගේ තමයි සීලය තියනවා නම් අපිට කරන්න බැරි දෙයක් නැහැ. මේ ශාසනය තුළ. එහෙනම් ඒ සීලවන්තකම ඇති කරගන්න ඕන. ඊළඟට සද්ධා දනං සීල දනං හිරි. හිරි කියලා කියන්නේ චෛත්‍යකයක්නේ. හිරි කියලා කියන්නේ කයෙන් වචනයෙන් සිතින් වැරදි කරන්න ලැජ්ජයි. බලන්න මේක ලොකු ආරක්ෂාවක් අපට මේ ලැජ්ජාව. පින්නතුනි මේ ලැජ්ජාව ගැන කියනකොට මට හිතෙන්නේ අද සමාජයේ බොහෝ දෙනෙකුට මේ ලැජ්ජාව ගෑවිලාවත් නැහැ. ඇයි එහෙම කියන්නේ? බලන්න පින්නතුනි දැන් මෙතන කියන්නේ මොකද්ද? මෙතන කියන්නේ කයෙන් වචනයෙන් වැරදි කරන්න ලැජ්ජ වෙන්න ඕන. ඒත් ලැජ්ජාව ගෑවිලාවක් නෑ කියලා කියන්නේ සමහර තමන් කරපු වරද උදාරුවට කියන සමාජයක් නෙවෙයි තියෙන්නේ. දැන් බොන මිනිහෙක් මම මෙච්චර බිව අච්චර බිව කියලා උදාරුවට කියන්නේ. දැන් අකුසලයේ කරන්නයි ලැජ්ජ වෙන්න ඕන. දැන් මේ කරලා කියන්න ලැජ්ජාවකුත් නෑ. ඊළඟට බලන්න සමහර මිනිස්සු මට හේලා තියෙනවා. Taman කාට හරි පරුස වචනෙන් බැන්නා නම් ඒ පරුස වචනේ පුන පුනා කියමින් අහවලාට මම මෙහෙමයි බැන්නේ කියලා එක කියනවා. ඒක ලැජ්ජාවක් තියෙනවා. ලැජ්ජාව ගෑවිලාවක් නැහැ. ඊළඟට කරපු කාමේ වරද හැසිරීම ඊළඟට කරපු බොරුව ඊළඟට සමහරු කරපු හොරකම් කරපු කේලම් මේවා කිය කියා යන සමාදයක්. එහෙමනම් තින්නසනේ අපි ලැජ්ජාව ඇති කරගන්න ඕන. කයින් වචනින් සිතින් වැරදි කරන්න අපි ඒකාන්තයෙන්ම ලැජ්ජ වෙන්න ඕන. ඒක තුන්වෙනි ආර්ය ධනය. අපට රැකවරණේ හදාගන්න එක වෙන්න ඕන. හැබැයි අර ශ්‍රද්ධාව කියන එක හොඳට තියෙනවා නම් අර මුල් මාර්ය ධනය තියෙනවා නම් අනිත් ඒවා ජීවිතයට ගලප ගන්නවා කියන එක මහ ලොකු දෙයක් නෙවෙයි. ඒ ශ්‍රද්ධාව තියෙනවනේ. ශ්‍රද්ධාව තියෙනකොට කවදාවත් සිල් කැඩෙන්නේ නැහැ. ඊළඟට කයෙන් වචනයෙන් සිතින් වැරදි කරන්න යා ලැජ්ජයි. ඊළඟ ආරේ ධනෙ තමයි ඔත්තප්ප. ඔත්තප්පය කියලා කියන්නේ බයනේ. බය කියලා කියන්නේ මෙතන හොල්මන් වලට තියෙන බය නන් නෙවෙයි. මෙතන බය කියලා කියන්නේ පින්නතුණි කයෙන් වචනයෙන් සිතින් වැරදි කරන්න බයයි. දැන් බය ඇති කරගන්නවා නම් අපිට කොච්චර ක්‍රම තියනවද? දැන් බලන්නකෝ පුංචි නගරයකට කොහරි යහම අබ්බගාතයි ඉන්නවා. කතා කරන්න බැරි අය ඉන්නවා. අම්මතු පිස්සු හැදිච්ච අය ඉන්නවා. ඉතින් අපිට බය ඇති කරගන්න පුළුවන්. අපි ඇයට අනුකම්පා කරන්න ඕන. හැබැයි බුදුරජාණන් වහන්සේගේ දේශනාව අනුව මේක ඉබේ සිද්ධ වෙච්ච එකක් නෙවෙයි. හේතුවක් නිසා වෙච්ච දෙයක්. දැන් බලන්න අබ්බගාත අමුතු විදිහට විකෘති කෙනෙක් දකිනවා. අපිට බය ඇති කරගන්න බෑ. අනේ සංසාරේ සත්ව ඝාතනේ සත්ව හිංසාව කළා මේ විකෘති වෙලා ඉපදුනා මම නම් සත්ව හිංසාවක් කරන්නේ නැහැ කියලා බය ඇති කරගන්න පුළුවන්. ගොළු අය ඉන්නවා. ඒ අය දිහා දැකලා අපි හිතින් හිතනවා මේ හේතුවක් නිසායි මේක උනේ. බොරු කිය කියා තැන් තැන් වල ගියා මෙන්න කතා කරගන්න බැරි වුණා. මම නම් ජීවිතේ නිසාවත් බොරු කියන්නේ නැහැ. බය ඇති කරගන්න බෑද? පුළුවන්. බලන්න කොච්චර අසරණ අය ඉන්නවද පේමන්ට් වල එහෙම. නාලා නැහැ තුන් අපිරිසුදු කොල්ලේ හැඩපළු දෙතිලා ඉතින් යාඥා ඉල්ලනවා. ඇයි එහෙම උනේ? සංසාරේ හොරකම් කළා බලන්න දුක කිපතක් ලැබුණේ. අනේ මම නම් ඉදිකට්ටක දෙයක් හොරකම් කරන්නේ නැහැ කියලා බය ඇති කරගන්න බැයිද? ඔව්. එහෙමනම් මේ භය කියන එක ආර්ය ධනයක්. ඊළඟට පින්නතන ශෝත ධනක්. ඒ කියන්නේ ධර්මඥානය. මේ ධර්මඥානය කියන එක නම් හරීම වටිනා දෙයක්. මොකද ධර්මඥානය තිබුණොත් අපිට පින්නතුනේ පුදුම සැනසෙල්ලක් ළඟා කරගන්න පුළුවන්. පින්නතුල අහලා තියෙනවා පැරණි වචනයක් තියෙනවා. ඒ තමයි උපාය දන්නෝ අපාය නොවැටේ. ඒ උපාය දන්නෝ අපාය නොවැටේ කියලා කියන්නේ ධර්මය දන්න කෙනා. දැන් හොඳට නීතිය දන්න ලෝය කෙනෙක් නීතිඥවරයෙක් බලන්න. තමන්ගේ සේවාදායකයා කොහොම හරි ගලව ගන්නවනේ. වරද කළත් නොකළත් එයාගේ දක්ෂකමෙන් එයා ගලව ගන්නවා. අන්න ඒ වගේ තමයි ධර්මයේ දන්න කෙනාට කොහෙන් කොහෙන් හරි රිංගලා ගලවෙන්න පුළුවන්. එනේ කපටිකම් කරලා නෙවෙයි. ධර්මයේ දන්න කෙනාට මහා පිළිසරණක් තියෙනවා. දැන් බලන්න ධර්මයේ දන්නේ නැති කෙනෙකුට රාගයක් ඇති වුණොත් ඒ ඔස්සේම යනවනේ හිත. ඉතින් හිත තනි කරම රාගයෙන්ම බැඳිලා ඒක ඔටුන්න කරගෙන ගමනක් යනවා. ධර්මයේ දන්නේ නැති කෙනෙකුට කේන්ති ගියොත් ඒක වැල් බැඳගෙන කේන්ති යනවා. බද්ධ වෛර දක්වා යනවා. නමුත් වෙනතුනි ධර්මයේ දන්න කෙනෙකුට රාගයක් ඇති වුණොත් එයාට මුලින් නැති වුණත් එයා වහා මේකේ තියෙන ආදීනව දැකලා ඔන්න ධර්මයට අනුව එයා අසුබේ පුරුදු කරනවා. ආගේ මඩ පවත්නවා. ධර්මයේ ගන්න කෙනෙකුට කේන්ති කිව්වොත් එයා ඉක්මනින් මෛත්‍රිය පුරුදු කරනවා. බලන්න ධර්මය ගන්නවා කියලා කියන්නේ ඒක මහා පුදුම රැකවරණයක් පිළිසරණක්. ඒ නිසා ඒ සඳහා අද වපසරේ පින්නතර ලැබිලා තියෙනවා. නිරතුරුවම වනහඬ අවස්ථාව මේක පුංචි අවස්ථාවක් නෙවෙයි. මේ ධර්මයේ කතා කරන යුගයක්. ඒ නිසා මේ පින්නතුල බොහෝම වාසනාවන්තයි. මේ ධර්මයේ ලැබිච්ච එක එහෙනම් මෙන්න මේ ධර්මඥානය විශ්වකවත් භව අනිවාර්යෙන්ම ආර්ය ධනයක්. ඊළඟට පින්නතුනි ඊළඟ ආර්ය ධනය තමයි ත්‍යාගෝච පරිත්‍යාගය. ඇත්තටම සැප ලැබෙන්න නම් පින්නතුනි සැප ලබන්න නම් සාන්දෘෂ්ටික වුණත් සැප ලබන්න තියෙන උතුම්ම පින්කම තමයි දානෙ. දැන් බලන්න මේ අන්‍යාගමිකව පවා දීලා ගොඩාක් සතුට වෙනවා. කාපු දෙයට වඩා දීපු දේ පිළිබඳව ලොකු සතුටක් තියෙනව නේද? දැන් කාපු දේ පිළිතුරේ ගිය තැන ගැන අපි හිතන්නවත් ආස නැහැනේ. හැබැයි දීපු දේවල් මිනිස්සු පුන පුනා කියනවා මේක කරා අරක කරා. ඒ දුන්නාම ඒකේ පුදුමාකාර සතුටක් තියෙනවා. එතකොට සාන්දෘෂ්ටික වශයෙන්ම දීමෙහි පුදුම සැප විපාක තියෙනවා. ඡාගේ. ඒක අපේ අයට ඇත්තෙන් අමුතුවෙන් උගන්වන්න දෙයක් නෑ. අපේ පින්නතුල හොඳට දන් දෙන්න නම් දන්නවා. දැන් බලන්න අපේ පැරණි මිනිස්සු මේක ඉහළින්ම කරගෙන ආවා. දැන් දන් දෙනකොට පරිත්‍යාග කරනකොට Tamanta පාවිච්චි කරන්න බැරි අහක දාන දෙයක් දෙන්න නරකයි. දෙන දේ දෙන්න ඕන හොඳම දෙයක්. දැන් ඒක අපේ පැරණි මිනිස්සු හරියටම කළා. බලන්න හැමදාම මුල් කොටස වෙන් කළේ දානෙට. දැන් ගෙදරක පළතුරු ගෙඩියක් හැදුනත් පිටතට ඉස්සලම ගිහින් දෙන්නේ පන්සලටනේ. අග්ග සස්ස දාන. කාලික දානයක්. ඊළඟට බලන්න අපේ පැරණි අම්මලා ගෙදර හාල් බත් ලිපේ තියන්න කලින් හාල් මිටක් අරගෙන බෝතලයකට දාලා තියෙනවා. ඒකට කියන්නේ මේ සම්මාදමකම આવොත් අර අසරණෙක් આવොත් අර අයින් කරන හාල් වලින් තමයි දෙන්නේ. එතකොට බලන්න අපි හිතුවේ නැතුවට ඒ අම්මා හැමදාම බත්තු යන්න කලින් දාන පාරමිතා පුරලා ඉවරයිනේ. බලන්න හැමදාම දැන් පැරණි මිනිස්සු කරන දේවල් කොච්චර වටිනවද කියලා බලන්න. gedara කන්න කන්නේ මෙයා දාන දීලා ඉවරයි හැමදාම. එහෙමනම් පින්නතුනි පරිත්‍යාග කරන්න ඕන හොඳ දේවල්. ඉතින් පරිත්‍යාගය ගැන කාල වේලාවක් යන නිසා මම කරුණු කියන්නේ අපි අය හොඳට දන්නවා. හැබැයි එක දෙයක් මතක තියාගන්න අබ වැපුරුවොත් අපට අබ හම්බෙන්නේ. වී හම්බෙන්නේ නැහැ. ඒ වගේ අපි වපුරන දේ තමයි අපට ලැබෙන්නේ. අපි හොඳ දේවල්, වටිනා දේවල් කෙනෙකුට අවශ්‍ය දේවල් පූජා කළොත් ඒ විදිහට අපට සතර ලැබේ. ඒ නිසා පින්නතුනි බොහෝ අය Tamanට පාවිච්චි කරන්න බැරි පරවන ඇඳුම් ඒ වගේ දේවල් ලොකුවට පරිත්‍යාග කරන මම නම් ඒක එච්චර අගය කරන්නේ නැහැ. ඉතින් එහෙම නැති කෙනෙකුට දුන්නට වරදක් නැහැ. හැබැයි පින්නතුනි දෙනකොට අපි හොඳම දෙයක් දෙන්න වරුදු වෙන්නට ඕනේ කාර්ය වටිනා දෙයක්. ඡාගවච. අන්තිම ආර්ය ධනය තමයි පඤ්ඤාමේ සත්තමන්තන. ප්‍රඥාව. ප්‍රඥාව කියලා කියන්නේ දැන් අපිට මේ තියෙන නුවණ නෙවෙයි. ඒ කියන්නේ සල්ලි හම්බ කරන්ඩ ඒ තියෙන ලෞකික ප්‍රඥාව නෙවෙයි ඒකත් මිනිස්සුන්ට අවශ්‍යයි. මෙතන කියන්නේ උද්‍යත්ත ගාමිනී පඤ්ඤා ඇතිවීම නැතිවීම පිළිබඳව අපිට නුවණක් තියෙනවා නම් අන්න ඒක තමයි මෙතන ප්‍රඥාව කියලා කියන්නේ. කොටින්ම මැරෙනවා කියන සංඥාවක් අපිට තියෙන්න ඕන. දැන් බලන්න මේකවත් බොහෝ දෙනෙකුට තේරෙන්නේ නැහැ පොඩි දරුවෝ උනත් කියනවා මැරෙනවා කියලාම ඔව් කියනවා. හැබැයි මැරෙනවා කියලා දැනගත්තට අපිට මරණානුස්සතිය නැහැ. කියන්නේ මරණය පිළිබඳ අපි නිතර නිතර සිහියක් අපට නැහැ. මැරෙනවා කියලා ඇහුවොත් ඔව් කිව්වට නැවත නැවත අනුස්සතියක් අපට නැහැ. ඒ නිසා තමයි අපි ප්‍රමාද වෙන්නේ. එහෙමනම් මේ ඇතිවීම නැතිවීම පිළිබඳව අපට ඒකාන්තයෙන් අවබෝධයක් තියෙනවා නම් පින්නතුනි මොදල් තියෙන කෙනාට කරන්න බැරි දෙයක් නෑ වගේ මේ ආර මේ ශාසනය තුළ මේ සත්කාරය ධනෙ තියෙනවා නම් ඕන දෙයක් කරන්න පුළුවන් සුගතිගාමී වෙන්න පුළුවන් මෙලව ජීවිතේ පුදුම සතුටෙන් ගත කරන්න පුළුවන් නිවන සාක්ෂාත් කරන්න පුළුවන් ලෞතරා බුද්ධ රාජ්‍යයට පවාපත් වෙන්න අවශ්‍ය කරන මූලික ගුණ ටික මේ ආර්ය ධනහත තුළ තියෙනවා. ඒ එහෙමනම් මේවා පින්නතුල්ලාගේ ජීවිතයට ගලපා ගැනීමයි අත්‍යවශ්‍ය. ඒ නිසා මේ ධනහත ජීවිතවලට ගලප ගන්නට මේ දේශනාවක් යම් බඳු උපකාරයක් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ටාච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරං රක්ඛන්ත සාසනං තිරං රක්ඛන්ත දේශනං තිරං රක්ඛන්තු මං පරන්ති